එකඟ වූ ඉදිරිපත් කරපු නාම ලේඛනය නාම යෝජනා දෙන අවස්ථාවේ කිසියම් වූ වෙනසක් කරන්නේ නම් එය අභිමතයකට යටත්ව සිදුවෙන්නේ නම් මේ අභිමතය සහේතුක විය යුතුයි. ඒක තමයි අධිකරණයේ බොහෝ තීන්දුවල කියලා තියෙන අභිමතයක් තිබෙන හැමතැනකම අභිමතය සහේතුක විය යුතුයි. දැන් මේ කෝ සහේතුක භාවය මේකේ? සහේතුක භාවයට තියෙන්නේ පෙන්වන්නේ එකද? පරාද වෙච්ච කට්ටිය ආපහු පාර්ලිමේන්තුවට ගන්නේ කොහොමද කියන්නේ? ඉතින් ඒක සහේතුක භාවය නම් එය සර්වජන ඡන්ද බලයට හා ජනතාවගේ පරමාධිපත්‍යයට ඉඳුරාම පටහැනිව සිදුවෙන ක්‍රියාව. දැන් ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධාන સિદ્ધාන්තය උල්ලංඝනය කරමින් දූෂණය කරමින් තමයි මේ කටයුත්ත සිදු වී තිබෙන්නේ. ඒ නිසා අභිමතය සහේතුකව නෙමෙයි තරා විදිහකට අගතිගාමී ලෙස යොදා ගන්නු ලැබූ අවස්ථාවක්